රටේ ආර්ථික කොමිටියෝ කියලා තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි හත් අට දෙනෙක් සතිපතා රැස් වෙලා ඒ ආර්ථික ක්‍රියාවලිය විමර්ශනය කරනවා නිසා මම බලාපොරොත්තු වෙනවා අද මම දැනගත්ත කරුණුත් තමුන්නාසලා මීට ඉස්සර කියපු කරුණුත් ගරු ජනාධිපතිතුමාට මතක් කරලා ඒ ආර්ථික කොමිටුව හරහා මේ ඇතැම් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. එහෙනම් මට තමුන්නාසලාට කතා කරලා අපේ ගරු ඇමතුමත් ඒ රැස්වීමට ගෙන්නලා තව මට පේනවා පළාත් සභා නියෝජිතයොත් එන්න ඕනේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නියෝජිතයොත් එන්න ඕනේ, ඊට අදාළ අනිත් අංශවල අයත් එන්න ඕනේ ඒගොල්ලෝ එක්කව කරලා සමහරට අපේ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඒ ගැටලු ගොඩක් දුරට නිරා නිරාකරණය කරන්න මම ඉදිරිපත් වෙනවා කියලා බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා